ඇයි කෞරණීය සංගරත්නයේ අවසරයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවට නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරමු අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරයට ආරම්භය ලැබලා තියෙන විදිහට අපේ මොල්ලි කොට නෝනාගේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා. සේරම කමටහන් සම්බන්ධ ප්‍රශ්න. අවසරයි ස්වාමින් වහන්ස මම මුලින්ම පර්යංක භාවනාවේ සිටින විට මගේ සිත එක අරමුණකට ගෙන ඒම සඳහා ආනාපාන සතිය සිහියෙන් කළ අතර මට මුලින් එම පැයේදී විනාඩි 30ක් පමණ යන විට මගේ සිත සහ සිතුවිලි රූප මගෙන් වෙන් වෙලා ඈතට යන බවක් දැනුණා. මට සිතුණා එවිට මම නිින්ද ගියාදෝ කියා. හොඳ සීයෙන් බලවන විට මම හොඳ සීයෙන් සිටින බව මට දැනුණා. දැන් මට පර්යංක භාවනාවට ගොස් විනාඩි 5ක් 10ක් යන විට මුල දිනට වඩා කලින් මගේ සිතේ සිතුවිලි හා රූප ඈතට ගොස් මා පමණක් තනිවන බවක් පෙනේ. එවිට මට අවට තිබෙන කිසිම ශබ්දයක් ഘോഷා කිසිවක් ඇසෙන්නේ නැත. එවිට මගේ ඇඟ සිසිල් ගතියක් ගනී. මෙය පහදා දෙන්න. මෙහි පැය ගණනක් සිටිය හැක. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. ඔය එතකොට ඒ බාධාකින් තොරව මෙහෙවීමකින් තොරව එහෙම ඉන්න හම්බෙන වෙලාව හරියට පාරේ වාහන නැතුව ට්‍රැෆික් ජෑම් නැතුව තමන්ට යන්න පුළුවන් වෙලාවයි. ඉතින් ඒ වෙලාවේ කරන්න ඕන දේක් පහදන්න ඕන නැහැ. එහෙම යන්න හරින එකයි තියෙන්නේ. ඒ ගත්ත වේගේ, ගත්ත විවේකේ, ගත්ත දුරස් භාවයේ නිසා එහෙම යන්න දෙන එකයි කරන්න ඕන. ඊට පස්සේ භාවනා විසින් භාවනා මෙහෙවනවා. මොනාරි කරන්න ගියොත් අවුල් වෙනවා. ඒ නිසා එහෙමම යමක් නොකර කොච්චර වෙලා වෙන දෙයකට වෙන්න ඇරලා බලාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. මම දැන් මෙතන යනුවෙන් කයෙහි පවතින ස්වභාවයට සිත යොමු කරමි. සුළු වේලාවකින් ආනාපානය හෝ පිම්බීම හැකිලීමට සිත යොමු වේ. ප්‍රකටවන කුමන අරමුණක් වුවද ගැටලුවක් නොවේ. ඊතා ඉක්මනින් අරමුණ සියුම් වේ. අතරින් පතර වේගවත් ආකාරයෙන් වෙනත් සිතුවිලි විලි මත සතිය පැතිරෙන බව දුටිමි. එවිට දැන් මූල කර්මාස්ථානයේ නොව සිතවිල්ලකයි යනුවෙන් දැනී නැවත කයට සිත පැමිණේ. මට හිතෙනවා වැඩියෙන්ම මූල කර්මස්ථානයේ සිත පිට යන්නේ යන්නේම කනෙන් පෙරගත් අරමුණු මත කියලා. බොහෝ කලක් මෙදෙස බලා සිටින විට ඇස දිව නාසය ශරීරයට දැනුණු පෙනුණු දේට වඩා කන මුල් කරගෙන දැනෙන සංඥාවලින් සිතුවිලි මැවෙන අයුරු දුටුවෙමි. මේනුත් වර්තමාන මොහොතේ ඇසෙන ශබ්ද නිසා මූල කර්මස්ථානයට හානි සිදු නොවේ. නොවන අතර අතීත ශබ්දාරම්මණයන් හොල්මන් කරනු දුටුවෙමි. කෙසේ නමුත් ශබ්දයන් හේතු කරගෙන උපදින සිතුවිලි අතරින් පවා මූල කර්මස්ථානයේ දැකගත හැකිය. ඒ නිසා සිත විසිරෙන හෝ කම්පාවටපත් නොවේ. තවද වර්තමාන මොහොතේ ඇසෙන ඇතැම් ශබ්දවලදී එනම් පිරිත් හඬ ජලය ගලාගෙන යන හඬ සිතේ එකඟතාවයක්ද ඇතිවේ. කෙසේ නමුත් කයෙහි මෙන්ම මේ ආගන්තුක සිතුවිලි තුලදීද සතිය පැතිරෙන බව වටහා ගතිමි. එනම් දැන් මම ඉන්නේ කයෙහි නොව සිතවිල්ලක බව දැනගන්නා බැවිනි. වැරදි ඇතනම් පහදා දෙනමෙන් කාරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. යම් වෙලාවක අපි ඒ ගෝචර අධ්‍යත් ආරමුණ එහෙම නැත්නම් Taman ඉදිරියෙන් තියාගත්ත යහපත් අරමුණේ සතිය පිහිටනකොට ඒක යම් ප්‍රමාණයට ගියාට පස්සේ තියෙනවා 100ක් සතිය කොහොමඩක්වත් හිටින්නේ නැහැ. වරින් අර හිත පිට යනවා. වරින් වර අසතියට යනවා කියන එක සතිය වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙනවා. ඒකට අසතියට යන්නේ සද්දෙටද වේදනාවටද හිතුලටද කියලා තව අතිරේකවත් තේරෙනවා. ඊට පස්සේ තේිනවා ඒකේ වැඩියෙන්ම කරදර කරන්නේ සද්දවලට. ඒ ලොකු තොරතුරක් ඒක. Taman ගැන ලොකු තොරතුරක්. එතකොට කියන්න පුළුවන් සද්දවලට හිත පිට ගියාට සතිය කැඩෙන්නේ නැහැ. අරමුණේ නැති වුණාට ගෝචර අධ්‍යාත් අරමුණේ නැුණාට සද්දේ හිතේක ඉන්න බව දන්නවා. අතීත සද්දේක බව දන්නවා. පශ්චාත්තාපයක් තියෙනවා නම් එකක් දන්නවා නැත්නම් එකක් දන්නවා. ඉතින් මේ නිසා කෙලවර වෙනකොට සතිය පිහිටීමේ කෙලවර වෙනකොට අපි කොහොමවත් ඇඟලුවත් නැත සතිය තමයි ඉන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ඒක මූලක සූත්‍රයේදී දේශනා කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා. අපි දන්නේ නැති වුණාට හැම වෙලාවෙම ඉන්නේ සතියේ. අපි විසින්ම චෝදනා කරනවා නෑ නෑ නෑ මං නම් ඉන්නේ ගොඩක් වෙලාට අසතියේ. මගේ හිතේ තියෙන අවල් තැන මේ තැන කියලා අර අසතිය ගැන ආඩම්බර වෙනවා. හොඳට බැලුවොත් සතිය හරහා ගියාම අසතියේ ඉන්නකොටත් අසතියේ ඉන්නවා දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. අසතියට හේතු වෙන්නේ සද්දද කියලා කියන්නත් පුළුවන්. වේදනාද කියලා කියන්නත් පුළුවන්. හිතවිලිද කියලා කියන්නත් පුළුවන්. අන්නේ විදිහට මේ බාධාව හරියට නම් කරලා බාධාවට මූණට මූණ දුන්නොත් මුලිච්චු වුණොත් ඒක බාධාවක් නෙවෙයි. ඒ නිසා මේ භාවනාදි කරන්නේ බාධාලින් පැනලා යන්නෙත් නැහැ, නොයේවා කියලා හිතන්නෙත් නැහැ, ඒක ඉදිරියට අරගෙන කණ්ණාඩියක මූණ බලනා වගේ බාධා විදියක් බලන. බලපුවාම මේකේ තියෙන බාධක ස්වරූපේ විනෝඩ සාධක ස්වරූපේ මතුවේ. එතකොට තේනවා අපි ඉපදින්ම නිවන් දැකලා තියෙන්නේ මෙලෝ සම්මතිය පිළිගන්නේ අන්නේ එහෙම වෙන්නේ කොහොමද අපි මෙච්චර පව් කරලා තියෙනවා අපි මෙච්චර තියෙනවනේ කියලා අර වැරදිච්ච දේවල් තමයි අපි සමාදන් වෙන්නේ මේ කොහොමඩක්වත් ඉන්නේ සතියක කියලා කිව්වොත් පිළිගන්න කැමති නැහැ. එහෙම ප්‍රශ්නය පොඩි උන්ට නැහැ. පොඩි උන්ට ගන්න පුළුවන් කියනවා කොයිලාත් අපි ඉන්නේ සතිය තමයි කියලා. උන් ඉන්න එක කියන එකත් කියනවා. අනික හැමදේනම කියනවා නැති නැති වලට ලකුණු. නෑ නෑ නෑ මගේ හිත අරහේ ගියා මෙහි ගියා. ඉතින් කියන කියම නිසාම පේනවනේ සතියට වැඩිය අසතිය සමාදන් වෙන ගතිය තමයි වැඩි. ඉතින් ඒක පණින්නේ සතිය පොඩ්ඩක් වමනාවෙන් 150 පන්නන්න ඕනේ. පන්නුවට පස්සේ අසතියත් සති මල්ලට වැටෙනවා. එතකොට බුද්ධ ජානනාංශයේ දේශනා කරපු මේ හැම දෙයකම සතිය මුල් වෙනවා. අධිපතිකම් කරනවා කියන කතාව එතකොට තේරෙනවා. ඒ නැතු බුද්ධජනස අපිට කරන්න බැරි දෙයක් දීලා නැහැ. හැබැයි කිසිම කෙනෙකුට 100 100කට සතුටුමත් වෙන්න බෑ. කේවල පිරිසුදු භාවයක් ගන්න බෑ. සාපේක්ෂ පිරිසුදු භාවයකට තමයි අපි ගමන් කරමින් ඉන්නේ. ඒ නිසා ඒක ගැන අදහන්න අදහන්න தત્ත්වය අපේ වාසියට හිටිනවා. විශේෂයෙන් මේ වගේ නේවාසික භාවනා කරනකොට ඒක ගොඩු ගොඩක් ශක්තියකට ආත්ම ශක්තියකට අදිෂ්ඨාන ශක්තියට හිටිනවා. මම කරන වැඩේ ගලක් උඩ වැපුරුවා වගේ නෙවෙයි ගංගා දින කැපුවා වගේ නෙවෙයි එන්නෙන් වැඩි වැඩෙනවා කියලා. ඉතින් ඒක හරි පුදුම සෙල්ලමක් තියෙනවා මේකේ. සබාවෙ ඉන්න එකෙකුට සතිය වැඩෙනවා නම් අනිත් ඔක්කොටම බෝ වෙනවා. ඒක බෝ වෙන ලෙඩක්. යම් මේ සබාවෙ ඉන්න යම් කිසි කෙනෙකුට සතිය වැඩෙන්න පරිසරය හැදුනා නම් ඒ කියන්නේ මුළු පරිසරයම හැදිලා. ඉතින් අනික් කටියටත් පේනවා හැකි සංඥා වෙනවා. ඉතින් එච්චරයි ඕන කරන්නේ සතිය කියලා වෙන මොකක්වත් නැහැ. මට මේක පුළුවන් කියන හැකි සංඥාව ආව නම් සතියෙන් තමයි. අපි අංගා ප්‍රශ්නේ පූජනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව 8 සිට 9 පර්යංක වාරයේ ආනාපාන සතිය තුල සිත පිහිට පිහිටවීම. නමුත් ආස්වාස ප්‍රස්වාස විටින් විට පමණක් ප්‍රකට විය. එය තීව්‍රව දැනුනි. ටික වේලාවකින් සිතේ නිදිබර බවක් දැනුනි. මේ අතර නිදි කිරන්නා වාගේ හිසෙහි පහත් වීමක් විය. එය දෙපාරක් පමණ විය. සිතින් එය හොඳින් දැනගතිමි. නැවත අවදි වී බලන විට සිත ආස්වාස ප්‍රස්වාසය තුල විය. එය සියුම්ම නාසිකාග්‍රේ විය. නමුත් නිදිමත බව හා නිදිකිරීම ගැන සිතේ සුළු කලකිරීමක්ද වෙමි. භාවනාවේ ඉදිරි දියුණුව සඳහා කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ නින්දට පිවිසීම සහ මූල කර්මස්ථානයේ විපරිණාමය මූල කර්මස්ථානයේ යම් පෙරලියක් වෙනකොට තමයි නින්ද යන්නේ. නිසා නිින්ද යන්නේ ඉස්සෙල්ල මූල කර්මත්තානේ ලකුණු පෙන්නනවා. ඒ නිසා අපි මූල කර්මත්තානේදී හොඳට බලන්න ඉන්න ඕනේ. බලන්න ඉඳලා ඉඳලා මූල කර්මත්තානේ සමෘද්ධ වෙනකොට, හරියනකොට, සියුම් වෙනකොට තමයි නිින්ද එන්නේ. ඒ නිසා මූල කර්මස්ථානයේ වෙනස දැකගෙන නින්දට ගියොත් ජයග්‍රහීව යන්නේ. ඒ ටික යනකොට ඒක හරියට දකින්න නැතුව ගියොත් දඩස් කඩ නින්දකට ගියා වගේ හිතෙනවා. මූල කර්මස්ථානයේ හරහා ගියොත් මූල කර්මත්තානේ විපරිණාමයේ හරහා ගියොත් ඒක නිින්දක් නෙවෙයි. ඒක හිත සැඟවි ගැනීමක් විතරයි වෙන්නේ. හිතේ ලීන භාවයක්. ඒ වෙලාවේදී අර මූල කර්මත්තානේ සියුම් වෙනකොට සතිය අල්ලගන්න බැරුව සියුම් වෙන්නේ නැතුව සූර නැතුව පසුබෑවොත් නිින්දකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ නිින්දෙන කෙනෙක් ක්‍රම දෙකකට මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න බලා එකක් තමයි මට ඊගාපරියන්ගෙත් නිින්ද එන්න ඉඩ තියෙනවා කියලා ලෑස්තිලා යන්න. දෙක නිින්ද එන්න ඉස්සලා පෙර ලකුණු පෙන්නනවා. පූර්වංගම ලකුණු පෙන්නනවා. පුබ්බ නිමිත්තක් පෙන්නනවා. ඒක දකින්න පුළුවන් මූල කර්මස්ථානේ. ඒ නිසා මූල කර්මස්ථානේ පෙරලියක් වෙනසක් දක්නාසුලව භාවනා කරනකොට ওই නිදිමත අඩු වෙනවා. නිදිමත හරහා යන්න පුළුවන් ගතියක් එනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේදී සහ සක්මන් භාවනාවේදී ලැබූ අත්දැකීම් කරුණු වශයෙන් ඉදිරිපත් කරමි. පර්යංකේ හිඳගෙන කිසිම අරමුණක් නොගෙන ඔහේ බලා සිටිමි. මෙසේ සිටුනුයේ විවිධාකාර අරමුණු එනම් කය ඇතුළත කතාව වැනි අරමුණු පැවතියද ඒවා නොමැතිව නිදහසේ සිටීමට හැකි බැවිනි. ඇතුළත කතාව වරක වැඩි වෙමින්ද අඩු වෙමින්ද නැතිව යන බවද බලා සිටියෙමි. මේවා ඔහි ගලා යනු පෙනෙන අතර ඒවා සුලන් මෙන් සියුම් දැනීමක් පමණක් ඇති කරයි. ඇතැම් වේලාවකදී සිත කය දෙකම වෙන වෙනම හඳුනාගත නොහැකි වේ. එනම් සිත පුරාම කය හෝ කය පුරාම සිත ඇති බව වැටහේ. තවත් සමහර වෙලාවලදී කය පිටුපසට වෙන්නටත් සිත ඉදිරියට වෙන්නටත් වෙන වෙනම පෙනේ. ඇතුළතින් බැලූ විට නොපෙනෙන ඇතුළතින් බැලූ විට පෙනෙන දෙයක් නොමැත. ඇතුළතට මනස ඇතුළතට යොමු කළ නොහැක. සමහර අවස්ථාවලදී කයේ කිසිම චලනයක් නොමැතිව නිශ්චලව පවතින බව වැටහේ. වේදනාවන් හටගත් පසු එම වේදනාව දැනගත් වහම මෙය කකුලේ වේදනාවක් යන සිතිවිල්ල හට සිවිල හටගෙන ෂණිකවම නැතිව ගොස් වේදනාවක් තියෙනවා යන දැනීම පමණක් ඉතිරි වේ. සක්මනේදී මේ ආකාරයටම සිදුවන අතර මේ අවස්ථාවවලදී මගේ කියා හෝ මගේ නොවේ කියා හැඟීමක් නොමැත. එදිනෙදා වැඩ කටයුතු වලදී පුළුල් වූ සතියකින් හා සැහැල්ලුවෙන් යෙදෙමි. බොහෝ විට සාමාන්‍ය වැඩ කටයුතු වලදී අතට පයට දැනෙන දැනීම්වල වෙනසක් සිතට නොදැනේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද ස්වාමින් වහන්ස මුල් කාලයේදී අරමුණ නොපෙනී නොදැනී ගිය විට දැනෙන හිස් බව හා නීරස ගතිය, පාළු ගතිය, එපා වීම ආදිය දැනෙන බවත් තව විටක අරමුණු කිසිවක් නොමැති විට සතුටක් නිදහසක් සෑල්ලුවක් දැනෙන බවත් තවත් විටක අරමුණ කොපමණ තිබුණද ඒවා එකක්වත් අල්ලා නොගෙන සතුටින් සැහැල්ලුවෙන් සිටීමට හැකි බවත් වැටහි. ස්වාමින් වහන්සේ මෙම අවස්ථා තුන වෙන වෙනම අවස්ථා තුනක්ද නැතහොත් එකම දේ වෙනස් වී දියුණුවක් වීමද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. කෙසේ නමුත් ඉහත අවසන් වරට පැහැදිලි කළ අවස්ථාවේ ඊතා සෙල්ලක්කාර සතියක් ඇති බව වැටහි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔර එකම දේ එක එක පැති වලින් බලනකොට පාළු ගතියට ආසහිතන වෙලාවකත් එනවා නේ කරදරේ වලින් ඉවරයි කිය. එනත්තම් කොන් වුණා තනි වුණා කියලා තනිකන් දෝෂෙටත් හිටිනවා. ඉංග්‍රීසියෙන් කියනවා loneliness and aloneness කියලා. ඉතින් එකට දෙකම දෙයට තමයි මේ. ඒ සමහරු බයයි, සමහරට බොහෝම ප්‍රියයි. ඉතින් බය භාවයෙන් ප්‍රේ භාවයට මාරු වීම තමයි මේ යෝනිසමංස්කාරය කියලා කියන්නේ. ඉතින් ඒකට පිටින් මොකක්වත් ඕනේ නැහැ. තමන්ට තමන්ගේ සද්ධාවයි සතියයි සීලයයි වැටෙනවා නම් කිසි දෙයකට බය වෙන්නේ ඉතින් වන් නැතුව මේ පිටින් යන්ත්‍ර සූත්‍ර බලන්නයි පිරිත් නූල් ගැට ගහන්නයි අප නූල් ගැට ගහන්නයි දෙවියෝ විශ්වාස කරන්න ගියාම තනි වෙනකොට බයක් එනවා. රෑ වෙනකොට බයක් එනවා. නින් නාකි වෙනකොට බයක් එනවා. ළඩ වෙනකොට බයක් එනවා. මොකද තනි වෙනවනේ. නමුත් පින් කරන එක නේද අනේ මේ ඉන්න හැටි ඔක්කොම ගිහිල්ලා මට විවේක වෙනවා නම් හොඳයි කියලා. ඉතින් මේ එකම දේ තමයි. එකම දේ භාවනාවේ දියුණුව අනුව බලන හැටි. ඉතින් ඒක කිසි කෙනෙකුට පිට ඉන්න කෙනෙකුට කියන්න බෑ. මොකාට එනවද කියලා. ඉතින් භාවනා කරන කෙනා අරණිගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න කියලා සරුවචන්සෝ ඔක තමයි කියන්නේ. මිනිමරූපේ කාටත් කරුල කාමරේට තමයි දාන්නේ. එතකොට මිනිමරූපේ කරුල කාමරේ දාපුවා නිකම්ම නැහිනෝ. භාවනා කරන කෙනෙක් කරුල කාමරේ දැම්මම ඌ භාවනා කරලා ජොලිය ජොලිය ඉන්නවා. ඒ නිසා මේක එකම දේ. එක එක විදිහට බලනවා. යෝනිසමංස්කාරය, අයෝනිසමංස්කාරය. එහෙම නැත්නම් මේ දෙකේම තියෙදිම හොඳට සතිය තියෙනවා නම් මට දැන් බයක් ඇති වෙලා තියෙන කියලා ඒකක් දන්නවා. එහෙනම් තමයි මට ලොකු සතුටක් ඇති වෙලා තියෙන එකක් දන්නවනම් මේ බයත් වැඩක් නැහැ, සතුටත් වැඩක් නැහැ, සතිය තමයි වැඩි තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම හරහා මල් මාලයක් හරහා නූල ගෙනියන්න වගේ විදගෙන යන්න තියෙන හැම එකම එනේන මල විදගත්තා මාළේට දාගත්ත ගියා. අන්නේ මේ යන්න හදන කෙනාට ওই තුනේ මල් මාළේට ආපු මල් තුනක් විතරමයි. ඔයා ඒක පැත්තකින් බැලුවොත් වෙනස් තමයි. නමුත් එක දේ දිහා බලන දෘෂ්ටි කෝණ තුනක්, පැතිකඩ තුනක්, මුණක් තුනක් කියලා කියන්න පුළුවන්. කරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සතිය පෙරට කොටගෙන සක්මන ආරම්භ කළෙමි. බයිස්කලයක් පැද යන ආකාරයට කකුල් දෙක ගමන් ගන්නා ආකාරයේ දුටුමි. විවිධ අරමුණු කරා සිත ගියද එය මගේ පාලනයෙන් තොර බවත් පාද බිම ස්පර්ශ වන විට සතිය නැවතත් සක්මන වෙත යොමු වන ආකාරයත් දුටිමි. පරයන්ක භාවනාව ආස්වාස ප්‍රස්වාස සිහින් වී ගොස් සිත මූල කර්මස්ථානයේ සතියෙන් සිටින ආකාරය දුටිමි. මෙසේ විනාඩි 30ක් 40ක් අතර ප්‍රමාණයක් සිටිය හැක. එහෙත් අවල් වන විට සිත සමාධියට වැඩි නැඹුරුතාවයක් පෙන්වන ලදී. පර්යංකේ සිටින වේලාවද ටිකෙන් ටික අඩුවන ආකාරයක් දුටුමි. තෙරුවන් සරණයි. ඉතින් පර්යංකේ ඉන්න වේලාව අඩු වෙනාට පර්යංකේ සතියෙන් ඉන්න ප්‍රමාණය බඳ තමයි වැදගත් වෙන්නේ. අනිතික සතියෙන් ඉන්නවනම් පර්යංකේ හිටියත් එකයි, සක්මන් කෙරුවත් එකයි, එදින්දා වැඩ කෙරුවත් එකයි. ඉතින් ඒ නිසා රාමුව කඩලා රාමුවේ නම් කියලා තියෙන කොච්චර ඉඳගෙන ඉන්න පුළුවන්ද කියන එකනේ භාවනාව කියන්නේ. නමුත් අපි ඒ සමාන වේලාව සක්මන්ටත් දාලා තියෙනවා. ඒ නිසා පරියන්කේ වෙලා අඩු වුණත් කමක් නැහැ. ඉන්න ටිකේ සතියේ ගුණාත්මය වැඩි වෙනවනම් අන්න ඒක සලකලා කටයුතු කරන්න. තාම අවධානය මේ දින කෙනාගේ අවධානය සතියට යොමු වෙලා නැහැ. නමුත් මේ ක්‍රමයෙන් යොමු කරවීම සඳහා මේ කතා කරන්නේ ඒ රචනය එකතුකරනද රචනයට අඩංගු කරනද කොච්චර වෙලා ඉඳගෙන හිටපු වෙලාවනේ සතිමත් වෙච්ච වෙලාව මොකද්ද කියන. එහෙම නැත්නම් කියත හැකි භාවනා කරන්න එපා සතිමත් වෙන්න කියන. එතකොට රචනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි යමු ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී භාවනාව කරගෙන යන විට සිත විසිරෙන ගතියක් ඇතිවේ. එවිට අනිත්‍ය මෙනෙහි කර නැවත ආරම්භ කරමි. සිත විසිරෙන්නේද මට මේ සාර්ථක කර ගැනීමට වරහන් ඇතුලේ අරමුණු කර ගැනීමට පුළුවන් ද යන බය නිසාය. ස්වාමින් වහන්ස මට මෙය පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. එමෙන්ම සක්මන් භාවනාවේදී භාවනාව අවසන් වන තෙක්ම සිත ඒකාග්‍රතාවයේ පිහිටා ගැනීමට පුළුවන්. ආනාපාන සති භාවනාවේදී පමණයි සිත විසිරෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකට කෙටි උත්තරයක් තියෙනවා, පහසු උත්තරයක් තියෙනවා, ලේසි උත්තරයක් තියෙනවා. ඒක තමයි හොඳට සක්මන් කරලා ගිහිල්ලා වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා කියන එක විතරක් බලන්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන්නේ. ඉතින් ඉඳගෙන ඉන්නවා කියන එක තමයි වැටෙනවනේ හරියට. දැන් හිත ඉඳගෙන ඉන්න අරමුණට ආවයි කියලා හිතෙන් අහන්න කොහොමද දන්නේ දැන් ඔතෙක් වෙලා කරපු සක්මනයි ඇවිදින එකයි මේ ඉඳගෙන ඉන්න එකේ වෙනස මොකක්ද කියලා. ඉතින් ඉඳගෙන ඉන්නේ කොහොමද ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා කියනකොට එක්ක ආනපානෙයි එක්ක පිම්බි වැක්ලිමේ එක්ක ශරීරේ බරෙයි එහෙම නැතුව ආනපානෙ එලවන්න යන්න එපා. එලවන්න ගියොත් ඔය කන්දොස් කිරියා වෙනවා. ඊට පස්සෙන් එලවන්න ගියොත් දුවනවා. ඒ නිසා පස්සෙන් එලවන්න එපා. ඇවිදලා ඇවිදලා වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක සහතික කරගන්න. ඒක ලහන්න හිතෙන් කොහොමද දන්නේ ඇවිදින්නේ නැතුව ඇවිදින එකෙන් වාඩි වෙලා ඉන්න එක වෙනස් වෙන්නේ කොහොමද කියලා අන්න ඒකට උත්තර සපයන්න පටන් ගත්තොත් ওই ප්‍රශ්නේ විසඳෙනවා. ඒ නිසා ආනාපානෙ ඉල්ලන්න ඉක්මන් වෙලා තියෙනවා වැඩි. ඒකට මූලික සරල පියවර තමයි වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනගන්න ඒක කොහොමද කියලා වார்த்தාවට දාන්න එතකොට ප්‍රශ්න විසඳෙනවා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සුළු වේලාවක් යන විට ඉක්මනින්ම සිත ඒ අරමුණෙහි පවතී. වෙර වෙන අරමුණු වල සිත නොයැවේ. සිතවිල්ලක් ආවත් එය ඉක්මනින් පහ වී යයි. නමුත් පරයන්ක භාවනාවේ ආස්වාස කිරීමේදී සිත එක අරමුණකට ගැනීම තරමක් අපහසු වෙයි. කොතරම් වීරියගත් නමුත් ටික වේලාවකින් අමතක වී යයි. මා කාලයක් තිස්සේ මරණානුස්සති භාවනාව වැඩූ නිසා සියලු දේ අනිත්‍ය බව වැටහෙන විට වරහන් ඇතුලේ කිසිවක් නැත කියා භාවනා කරන විට හිස් බවක් වැටහේ. ආනාපාන සති භාවනාව එසේ වීමට හේතුව කුමක්දයි ස්වාමින් වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය අන්තිම වාක්‍යයේ ආනාපාන සතියේ තේකීමට හේතුව මොකද්ද කියලා අහුවට ඇත්තටම මොකද්ද මේ ප්‍රශ්නේ මාර්ගය අහන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒක නිසා කැමැතිද මේ අන්තිම වාක්‍ය පොඩ්ඩක් තව විස්තර කරලා කියන්නේ. එතකොට පුළුවන් වෙයි සාකච්ඡාවට ලක් කරන්න. අන්තිම වාක්‍ය ආයසර කියවන්න බෑ. මා කාලයක් තිස්සේ මරණානුස්ථාති භාවනාව වැඩු නිසා සියලුම දේ අනිත්‍ය බව වැටහෙන විට වරහන් ඇතුලේ කිසිවක් නැත කියා භාවනා කරන විට හිස් බවක් වැටහේ. ආනාපාන සති භාවනාව මෙසේ එසේ වීමට හේතුව කුමක්දයි ස්වාමින් වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ වීමට කියන්නේ කොයිසේද කියලා නැහැ. ඒ නිසා මෛත්‍රී අපි මේ වගේ කෙනෙකුට කියන්න තියෙන ඉස්සල්ලා දීපේක උත්තරේමයි. මරණානුසති කරන්නත් එපා ආනපනසති කරන්නත් එපා වාඩි වෙලා ඉන්න තියෙන හැටි බලන්න. එතකොට ඒක ඉතින් බොහොම ලේසිනේ බොහොම ප්‍රකට දෙයක්. ඔය ඒ බාහනි වෙලාවකවත් ස්ථාවර කරන්නේ නැතුව ආනපනසතිය බුද්ධානුසතිය අනුසති එහෙම නැත්නම් මරණානුසති කරන්න ගියොත් කාර් එක ගියර් එකේ ස්ටාර්ට කරන්න හදනවා වගේ. කාර් එකේ ස්ටාර්ට කරන්න බෑ ගියර් එකේ. ගියරේ නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරලා ගියර් එක දාන්න ඕන. පල්ලමේ නම් පුළුවන්. පල්ලමේ නම් කාර් එක යන ගමම ගියර් එකේ තියෙද්දිම ස්ටාර්ට් කරා. මොකද යකට කඳ බර වැටලා පහළටනේ. මේකේ තියෙන ඉස්සල ගියර් එක දාන වෙලාවේදී එන්ජින් එක ස්ටාර්ట్ කරන වෙලාවේදී ගියර් එක ගලවලා තියන්න. ස්ටාර්ට් වුණා කියලා දැනගන්න. මොකද්ද ස්ටාර්ට් කියලා කරා මම ඉඳගෙන ඉන්න බව දන්න. ඊට පස්සේ බලන්න හිත යන්නේ මරණානුසතියද ආනපාන සතියද පිම්බීම හැකිලිමටද බරටද ඒක දිගේ යන එකයි තියෙන්නේ. එන්සයි පීවර දෙක එක සැරේ කරන්න ගියොත් හෝ දෙක ඉස්සරහට දාලා එක පස්සට දාන්න ගියොත් ඒ වගේ ප්‍රශ්න හිටිනවා. ඒසයි තාම සරල විදියට පටන් අරගන්න කිසි දෙයක් දන්නේ කෙනෙක් විදියට ඉස්සෙල්ලා කනට කියප එකමයි ඉඳගෙන ඉන්න බව බලලා පොඩක් වාර්තා කරන්න එතකොට උත්තරේ ලැබෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආදුනිකයෙක්මි. සක්මනේදී නොදැනෙන වේදනාවක් වරහන් ඇතුලේ කොන්දේ පර්යංකේදී ඇතිවේ. දිගටම එය පවතී දැයි හිත වික්ෂිප්ත වී ඇත. උපදේශක් පතමි. එතකොට පර්යංකේදී ඒ කොන්ද වේදනාව අරමුණු කරගත්තොත් වික්ෂිප්ත භාවයේ පැත්තක තියදී ලෙඩෙත් සනීප වෙයි හිත පිට යන්නෙම නැහැ. වේදනාව කර්මණ කෙරුවොත් වේදනාව යන්නෙත් නැහැ. වේදනාව හිත පිට යන්නෙත් නැහැ. ඒ නිසා කොන්දේ පාටි වෙනකොටම අමාරු තියෙන කොන්දේ කොන්දේ අමාරුම බලන්න. සක්මන් කරනකොටම කියන්නේ එන්න කියලා. මම මේ කොන්දේ අමාරු වෙනකන් ඉන්නේ. මං ඉඳගත්තාම ප්‍රධාන අරමුණ කොන්දේ අමාරුව කියලා බලන්න. එතකොට පටන් ගන්නකොට ඉවර වෙනකම්ම භාවනාව. ඉවර වෙනකම්ම සතිය. ඉවර වෙනකම්ම කොන්දේ අමාරු. ඉතින් ඒක කායනුපසනාවට වැඩි වැඩි පිං සිද්ධ වෙන තැන. ඒ නිසා කායනුපසනාවට පස්සේ තමයි වේදනානුපසනාව කරන්න කියලා තියෙන්නේ. එයා ඉස්සල්ලා එනවනම් ඒකම අරමුණු කරන්ඩ මොකද වෙන්නේ කියලා අපි අහමු බලන්න අනිත් දවසේ. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ මදක් ඇවිද ගිය විට දෙපා ඔසවන තබන බව වැටහෙන්න ගත්තා. ගන්නා අතර දන හිසෙන් පහළ කොටස ලේ මස් ඇට නහර වලින් තොරව ඇටසැකිල්ලක ස්වභාවයක් මනසේ ඇදෙන්නට ගන්නවා. එවිට අනිත්‍ය වඩන වඩන්නට සිත පෙළඹෙන අතර වම දකුණ අමතකව යනවා. ස්වාමින් වහන්සේ මගේ භාවනාව භාවනා මග පැටලී ඇති වගක් වැටහේ. පරයන්ක භාවනාව. ස්වාමින් වහන්සේ සිත කිසිදු විවේකයකින් තොරව හිතුවක්කාර ලෙසම අතීත සහ අනාගතය අතර සැරිසරයි. අතීතයේ පශ්චත්තාපයන් අනාගතයේ විචිකිච්ඡාවන් පමණක්කයි පසක් කළද සිත වර්තමානයේ විනාඩි 3කට එහා නොපවතී. ස්වාමීන් වහන්ස අවවාදයක් දෙනු මැනවි. එතකොට ඒ වර්තමානයේ ඉන්න විනාඩි 3 අයින් කරලා මගේ හිත අතීතයේ තියෙනවා කියලා දැනගන්න එක පිනක්ද පවද්ද? මගේ හිත අනාගතයේ වික්ෂිප්ත භාවයේ තියෙනවා කියලා දැනගන්න එක කුසලතාවයක්ද අකුසලතාවයක්ද කියලා ඇහුවොත් ලියුපෙකනා මොනවා කියයිද දන්නේ නැහැ. කැමැතිද ලියුපෙකනා සභාවට කට උත්තරයක් දෙන්න? කට උත්තරයක් දුන්නොත් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒක නිසා හිත යන්නේ මෙතෙන්ඩයි කියලා දැනගන්න එක පිනක්ද පවද්ද කුසලයක්ද අකුසලයක්ද කියලා මට දැනගන්න ඕනේ. එතකොට ඒ අනුව නම් කමඨාන සුද්ධ කරන්න පුළුවන්. ඒතරතර ඉන්නේ නැතුව අමාරුයි. ඒ නිසා අනිත් දවසේ වාර්තාකරන මේ විදිහට හිත යන යන දැන ගැනීම පිනක්ද පවද්ද කුසලයක්ද අකුසලයක්ද කියලා එතකොට කමඨහන සුද්ධත්වෙයි සුද්ධ කරලා දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැන් වසර කීපයක සිට භාවනාව වඩන අයෙක්මි. සක්මන් භාවනාව සක්මන බොහෝ දුරට ස්වයංක්‍රීයව වරහන් ඇතුලේ ඔටෝ සිදුවන බව දැනේ. සිතවිලි ඊතා අඩු තත්වයක පවතී. සිත දැන් සක්මනේ විස්තර බැලීමට මැලිකමක් දක්වන අතර සිතවිලි නැති තත්වයේ සිටීමට ප්‍රිය කරන බවක් දැනේ. පර්යංක භාවනාව. හුස්ම රැල්ල මොහොතින්ම මොහොතින්ම වෙනදා මෙන් සංසිඳී යයි. නමුත් පෙර අවස්ථාවල කය නොදැනී සෑල්ලු වී ගිය తত্ত্বය දැන් දිගටම නොපවතී. පෙර සිතුවිලි ඊට අඩුවෙන් පැවතුන නමුත් දැන් සිත සිතුවිලි වල নিমগ্ন වන අවස්ථා වැඩිය. මේ පර්යංකේ මුල් භාගයේ ඊට වැඩිය. සතිය කෙසේ පවතීදැයි මම විමසිලිමත් උනේමි. සිත සිතුවිලි ජාලාවක සිටිනා විට සතිය නැති බවත් නැවත සතියට පැමිණෙන විට සිතුවිලි නැති බවත් තේරුම් ගතිමි. භාවනාවට යම් බාධක පරහන් ඇතුළේ ශබ්ද වැනි පැමිණි විට සතිය ප්‍රබල වේ. සාමාන්‍ය කටයුතු කරන විට සිතුවිලි ප්‍රමාණය ඉතා අඩුය. බොහෝ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීය තත්වයකින් සිදුවන බව දැනේ. භාවනාව ඉදිරියට කරගෙන යෑමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ වගේ කෙනෙක්ගේ භාවනාව හොඳට වැඩෙනවා පරියන්කේ සක්මණින් පිට කරන වැඩවලදී බලන්න ගිය ආත්මේ සැලසුම් කරපු වැඩක් මේ ආත්මේ යන්නේ. ඒ කලින් සැලසුම් කරපු විදිහට ඔහේ යනවා. අපිට තියෙන්නේ වැඩ යන පැත්තට මත්ත ගහලා දෙන එක විතරයි. මම නෙවෙයි කරන්නේ ඔහේ කෙනා. දත් මදින කියලා බුරුසු අතර ගත්තාම දත් මදින. වත් පිඟාන අතර දුන්නාම කන. වතුරට ගියාම නාන. ඉතින් මේක දිහා බලන ඉන්නේ බලන බලපුවම පේනවා මේ මම මේ ගෙදර නේවාසිකයා නෙවෙයි විදහායකයා නෙවෙයි වේදකයා නෙවෙයි මොනවදෝ වැඩ වගේක් කරනවා. බලාගෙන ඉන්න. ඒ විතර වගේ නෙමෙයි තව කෙනෙක් මොනවද කරන දිහත් බලාගෙන ඉන්නවා මිසක් අත දාන්න යන්න එපා. ඒ මාංශය ගින්නටත් දානවනේ ගාන්න යන්න එපා. කක්ක ටිකක් අත ගන්නකොට චී කියන්නේ නැහැ. ඉතින් මිනිහට ඕන නම් අත දපුවා පිටමකෝ. ඉතින් ආයෙක තීරුම් ගන්න එපායි. අන්නේ විදිහට මේ තමන්ගේකටවත් තමන්ට කරන්න බෑ. අනුන්ගේ දෙන කොමන කතාවද කිව්වොත් එහෙනම් මේ ලෝකේ තියෙන ආතතිලෙන් 180ක් ඉවරයි. එතකොට හැබැයි මේ කරන කෙනා නිකමෙක් වෙනවා. කිසිම දෙයක් ගණන් ගන්නෙත් නැහැ කිසිම කෙනෙක් කියාව ගණන් ගන්නෙත් නැහැ. ඉතින් අපිට එකවර අක්කා වෙන්නයි අයියා වෙන්නයි මුදුන වෙන්නයි ඔය කෙනෙක් හිස්තන ගන්නයි බෑ. දෙකෙන් එකක් එක වෙලාවට ගන්න. ඒ නිසා බලන්න කෝකද ආතතිය අඩු, අසහනේ අඩු කියලා ඒ අසහනේ අඩු පැත්තට පොඩි අනුග්‍රහයක් කරන්න. ඒ වගේ තමන්ගේ වැඩ ටික තමන් කරනකොට ඇඟිලි ගහන්න යන්න එපා. අද හැදෙන එකම දෙමාපියෙකුටවත් දරුවන්ගේ වැඩවලට ඇඟිලි නොගහින්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ දරුවෝ අපේ කියලා. මේ කට්ටියේ කාමසේවණින් ඇති වෙච්ච දරුවෝ. උන් පතලගත්තේ උන් ඈ. ඊට පස්සේ මගේ කියා ගන්නවා. ඉතින් ඒකට දරුව කැමති නැහැ. මං කාගවත් අතවැසියෙක් නෙවෙයි. උන් යන්න හදනවා. මං කියන නෑ නෑ ඔයා ගිහලා වැටෙයි, තල්ල කඩා ගනි, බෙල්ල කඩා ගනි, මයි ළඟ ඉන්නේ කියලා. උන් කියන අම්මා ළඟ නැතු බෙල්ල කැඩුනත් කමන්නේ කියලා. ඒක ඊට වැඩිය හොඳයි කියලා. ඉතින් ඒකම තමයි අතුලේ තමන්ගේ අතපයටත් එහෙමයි. ඇහ කණ්ඩත් මගේ කියලා හිතුවට ඒ ඇහ කන වෙනම ආයතන. ඉහුව ඒගොල්ලෝගේ නැටුන රටන පොඩ්ඩක් බලන්න ඉන්න. උන් ළඟ එක් එක් ළඟවත් සදාචාරයක් නැහැ. න්‍යාය පත්‍රයක් නැහැ. ඉතින් මේ පස් දෙනා මල්ලේ දාගෙන මගේ කියන කෙනා මෝඩයි, පුතජනයි, අමනයි, මරි වචන ගොඩක් තියෙනවා. ඔය දැනගෙන ඒව හැම තමයි කිව්වට පස්සේ කිසි කෙනෙකුට උත්තර බඳින්න ඕනක මොකුත් නැහැ. කවුරු ආපම් කියන ඉතින් මම මොකද කරන්නේ? මගේ ඇහවත් මං කියන දේ අහන්නේ මගේ කනවත් මං කියන දේ අහන්නේ. ඉතින් මොනව කරන්නද ඉතින් මේ දරුවෝ නම් හතර පහ දෙනෙක් ඉන්නවා. ගෙදර ඉතින් මගේද කියලා ෂුවර් නැහැ කියන්නේ. <laughs> එහෙම වෙනවා. මම රෝස්ටියා ගියාට පස්සේ මහත්තයෙක් කියනවා මේ මේ සැරේ ආර්ථික උද්දම නිසා ආණ්ඩුවෙන් හැම ළමයෙකුටම රුපියල් 1000 ගන්න දුන්නා. රුපියල් 1000 කිව්වම කොල්ඩොලර් 1000. ලංකාවේ ලක්ෂයක්. ඒගොල්ලෝ වහාම කඩේට ගිහලා බඩු ගන්න තැම්පත් කරන්න එපා. මොකද ආර්ථිකේ වැඩ කරන්න ඕනේ කියලා. ඒකම නිකුට හම්බුනාලු ඩොලර් 13000. තමයි 13 දෙනෙක්. මේ මාත්‍යවලු කායිද මගේ ළමයි නෝනගේ ළමයි දෙන්නගේ ළමයි කියලා කිව්වා. 13 දෙනෙක් කියන්නේ. ඒ මම මගේ ළමයි කියන්නේ මම වෙන නෝන කෙනෙක් හම්බෙච්චා. නෝනා කියලා මම කියන්නේ ඒ නෝනා වෙන මිනිහෙක් එක්ක හම්බෙච්ච ළමයි. අපි දෙන්නට හම්බෙච්ච ළමයි ඔක්කොම 13ක්. ඉතින් යාගේ මේ ඇහැ කන දිව නාසයවත් එතන මේ වහලයට ඉන්න දරුවෝවත් මගේ කියා ගන්න බැරි නම් බාතගත් එක්කනට මේ අනුන්ගේ දරුවා මිනිහෙන් පෙට්‍රල් පුච්චන්නේ වෙන්නේ. ඉතින් මහා පොළොව බඩ බැඳගෙන hina වෙනවලු මේ කෝලම දැකලා. මේ හතර මහා hinaවෙන් එකක් ඔය. මේ මගේ කියාගෙන කෙරුවට මොකාටවත් ෂුවර් නැහැ. දැන් අර RNA DNA පරීක්ෂණ වගේ ඇත්තින ඒකත් පචයක්. ඒකට දාලා තමයි දැන් චෙක් කරන්න හදන්නේ. ෂුවර් නෑ. කාගේ දරුවෝද කියන්නේ වැගේ නෑ. එක දරුවෝ කියන්නේ එකම වගේ ඇහ කන දිවනාසි කියන්නේ. උන් එක එක්කත් මං කියන්නේ අහන්නෙත් නෑ. උමුත් බලන්නේ කොහින් හරි කඩප්පුලි ගමක්, ජඩ ගමක්, ඡඩ ගතියක්, මායාවි ගතියක්. ඒක අපි පිළිගන්නවා. ඒ කියන්නේ පිළිගන්නවා කියලා කියලා පොහොර දානව නෙවෙයි. ප්‍රകൃතිය එහෙම තමයි. ඒ නිසා මේක යනාතේ යන්න අරින්න යන යන්නේ අපි සීල් අරගෙන ඉන්නේ. සීලයක් ඇතුලේ ඉඳගෙන බලනකොට පේනවා ඒව හරිය කැමති විවේකයට. එයා හරිය කැමති විමුක්තියට. ඉතින් මම යන්න දෙන්නේ අල්ලගන්න හදන. ඉතින් මටත් විමුක්තියක් නැහැ, ඒවටත් විමුක්තියක් නැහැ. ඕකට ඕනට ඉඳලා හිටලා භාවනාවේදී යන අතර මැස්ස යන අතර මේ මැස්ස ගහලා, වැල යන අතර මැස්ස ගහලා පොඩ්ඩක් බලන්න ඉන්න. අද්දි ජොලියක් තියෙනවා. ඒකට එකක් වෙයි. ඊට පස්සේ ගෙදර ගියාම හරි අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන එකක් නැහැ. ඇඟිලි ගහලා දුක් විඳින එකක් නැහැ. ගරු සුපින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා බොහෝ විට සිදු කර ඇත්තේ එලිමහන් පරිසරයක් තුලය. එහිදී පර්යංකයට ගොස් මද වේලාවකදී සිත එක් අරමුණක පිහිටවා භාවනාවේ පැයක් හෝ පැය එකහමාරක කාලයක් බාධාවකින් තොරව සිදු කිරීමට හැකිය. නමුත් මෙහිදී පර්යංකයට පැමිණ කොතෙක් උත්සාහ කළද සිත එක අරමුණක් කෙරෙහි නොපවතී. සක්මන් භාවනාව ඊයේ දිනේදී විහාර මළුවට ගොස් සක්මන් භාවනාව හා පර්යංක භාවනාව තරමක් වඩන්නට හැකිවිය. පින්වත් ස්වාමින් වහන්ස මගේ සිත සබහාධර්මයේ සමගින් භාවනාවට හුරු වී ඇති නිසාද නොයසේනම් වෙනත් කරුණක් නිසාවෙන්ද මේ ශාලාව තුල භාවනාව නොවැඩෙන්නේ ඔබ වහන්සේ මීට සුදුසු උපදේශයක් දෙනු මැනවි ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා ඔය හිත ඉල්ලන දේ දීලා තමයි හිත නතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පුළුවන් වෙලාවට භාවනා එළිය භාවනා කරන්න. වැඩමුළු නායකත්වයට කියලා. මේ මැද මිදුල තියෙනවා. උඩ මේක තියෙනවා. එහෙම නැත්නම් උඩ සක්පම් මළුව තියෙනවා. කොහේ හරි කමන්නේ. ඒ ජර වෙලා තියෙන්නේ අර හැන්ද වෙනකොට නම් ටිකක් අපිට විවේක වෙනවා. මොකද දාන දායකයෝ එනවා අඩුයි. ඒ වුණත් රිලව් ඇවිල්ලා චෙක් කරනවා ඇත්තටම භාවනා කරනවද බුද්ධ කරන්නේ කියලා. උන් ඔය මේක ඇතුළටත් පුළුවන් නම් ඇවිල්ලා චෙක් කරන්න. ඉස්සර මේ කවුල වලින් එනවා දිගටම. ඇවිල්ලා කවුලෙන් බෑලා කාමර වලට ගිහිල්ලා බලනවා සල්ලි තියනවාද කියලා. රස කැවිලි තියනවාද කියලා. මෝ ඔය ඉන්න අටසිල් මදි උන්ට සාමාන්‍ය උන් දසසිල් විතර ඉල්ලනවා. ඒ නිසා මේ දෙක කෙරුවට කමන්නේ අපේ කිසි බාධාවක් නැහැ. අපිත් හරි කැමැති රිලවුත් භාවනා කරනවා. මෝ හරිම ස්වභාවික જાතියි. මලක ෆොටෝ දෙකක් තියෙනවා සීරියස් භාවනා කරන රිලව් දෙන්නේ එකේ. අපි මංකි මයින් කිව්වට රිලව් වෙන සීරියස්. එකෙක්ගේ වලි ගැඩුයි. ඌ කණුවක් උඩ ඉඳගෙන මොකුත් නැහැ මේ සොක්‍රටිස් ආ භාවනා. ඒ නිසා එළිය ගිහිල්ලා බලන්න. ඒක දෝෂයක් නැහැ. හැබැයි මේ නායකත්වයට වැඩමුණු නායකත්වයට අමතර බරක් වෙන්න දෙන්න එපා. තියෙන පහසුකම් ටික සලකන්න අනිත් එක මෙහෙ එන්න එපා. ඉතින්ට භාවනා කරනකොට ස්වභාවික හොඳ තැන. ඉතින් අපරාධ කවුරු හරි කිව් එන්න කිව්වයි. <laughs> කවුද කිව්වේ ඉතින් අපි? <laughs> එන්න එපා. අර ස්වභාවික පරිසරය කියලා කරගන්න ප්‍රශ්නයක් නැහැ. මෙහෙ තියෙන එක තියෙන හරි තියෙන. ඇත්තටම අපි සතුටු වෙනවා. තියෙනවා ඒව පාවිච්චි කරලා බලන්න අපේ කිසි විරුද්ධත්වයක් නැහැ ඒක තව කෙනෙකුට බරක් කරදරයක් නොවන විදිහට කරන්න අවසරයි ස්වාමින් වහන්සේ සක්මනේදී මූල කර්මා කර්මස්ථානයේ ලෙස කකුලේ වැලි වදින දෙස බලා සිටිමි පර්යංකේ මූල කර්මස්ථානයේ ලෙස උස්ම උඩ පහළ යන දෙස බලා සිටිමි මේ දෙවේලේම සතිය ඇති බව සිත අරමුණෙහි නැති විට නැති බව දැනෙන බැවින් වටහාගෙන ඇත සිත මූල කර්මස්ථානයේ සිට මොහොතින් පිටයයි. එය දැන නැවත මූල කර්මස්ථානයට මම සිත ගනිමි. මේ ගැන මගේ කිසිදු පසුතැවීමක් නොමැත. ඇතැම් විට පිටගිය සිත මත ප්‍රපංච සෑදීමට පටන් ගනී. මේවා දරුවන් කෙරෙහි ඇති බැඳීමත් මානයත් නිසා බව දැන් මට වැටහේ. ඔබ වහන්සේගේ වැල යන අතට මැස්ස ගහන්න කියන කියාදීම නිසා මගේ ජීවිතය ඉතාමත් සැහැල්ලු වී ඇත. මේ බැඳීම සහ මානය අඩු කිරීම කර ගැනීමට උපදෙසක් දුන මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුව. ඔය මේක මාන්නේ නිසායි දරුවෝ නිසායි කියලා දැනගෙන ඒකට එන්න අරින්න. කියන්නේ පිස්සු ඇද්දලනොයි කියලා ගත්තේ. පිස්සු සනීප කරන්න පිස්සු බල්ලු කාපා පිස්සු ඇද්දලුවට පස්සේ තමයි සනීප කරන්න පුළුවන්. ඒ පිස්සු වැටෙන්නේ නැති වෙලාවක් තියෙනවා. ඒ වගේම නයික් ආවට පස්සේ විස එළියට ආවට පස්සේ තමයි වෙදකම් කරන්නේ. එතකන් ඉන්නවා. ඒ නිසා දැන් කියන්නේ මට තියෙන්නේ මාන්නේ. මට තියෙන්නේ දරුවන්ගේ කැමැත්ත. ඒක පුළුවන් තරම් එන්න කියන්නේ. ඒ දන්න එකට එන්න කියන්නේ ආවට කලබල කරන්න එපා. එතකොට ඕක ඇවිල්ලා ඇවිල්ලා ඉවරලා යනවා. වසන් ගන්න ගියොත් එන්න එපයි කිව්වොත් තමයි කලබලෙ. ඒ නිසා භාවනා ඉස්සරහට යනකොට ඔయిత වැඩි හැංගිලා තියෙන දේවල් වෙන්න පටන් ගන්නවා. හරියට තුවාලයක පුරුව සැරව ටික එළියට එන්නවා. ඒත් එළියට එන්නේ නැතුව ප්ලාස්ටර් ගහන්න යන්න එපා. ඒවට එළියට යන්න යන්න ගිය ගමන් ඒක ඒකේ තියෙන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මාන්නයට තරහ වෙන්න එපා. දරුවන් කෙරේ තියෙන කැමැත්තට අවඩක් හිතන්න එපා. ඒකම හින්ද කියන්නේ. මෙන්න කිව්වහම කෑදරයට කන්න දීපාම කියන වගේ සාදර වෙච්ච ගමන් ඔකේ තියෙන නපුර අඩු වෙනවා කියලා හිතේ තියාගන්න. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී ශරීරයේ කෙලින් තබාගෙන ශරීරයේ කෙරෙහි සිත යොමු කළෙමි. ඊට පසුව සක්මන ආරම්භ කරමි. යටිපතුල් බිම තැවරෙන බවත්, එහි ගොරෝසු බවත් උණුසුමත් දැනුනි. සක්මන ටිකක් කරන විට විලුඹ ඔසවන බවත්, ඇඟිලි නැමී එසවෙන බවත්, පාදයේ ගෙන යන බවත්, ඒ අතර යටිපතුලට යම්කිසි සංවේදී බවක්ද නැවත තබන විට ඇඟිලි හා පතුල බිම වදින බවත් එහි ගොරෝසු බවත් දැනුනි. පාද දෙකෙහිම මාරු වෙමින් එය දැනිනි. ටික වේලාවකින් වෙනත් අරමුණු වලට සිත ගියත් නැවත පාදයේ කෙරෙහි යොමු කළ හැකි විය. ඒ අතර ශරීරයේ කෙරෙහිද සිත යොමු වේ. ආනාපාන සති භාවනාව. හුස්ම ඉහළ පහළ දැමීම නිරීක්ෂණය කරමි. උණුසුම් සුලන් රැල්ල දැනුනි. හුස්ම ඉහළට ගන්නා විට ටිකක් ආයාසයක් ඇති විය. පහළට හෙලීමේදී ඊට වඩා දීර්ඝව සෙමෙන් සිදුවේ. හුස්ම ගැනීම සම්පූර්ණ වූ පසු හෙලීම පටන් ගන්නා තැනට වඩා හුස්ම හෙළූ පසු නැවත පටන් ගන්නා තැන අතර සුළු කාලයක් ඇති බව නිරීක්ෂණය කළෙමි. මෙසේ සුළු කාලයක් හුස්ම කෙරෙහි සිත යොමා සිටින විට අයාලේ යන අරමුණු රූප පෙනේ. ඒවා සිතක් සිතක් කියා යලිත් අරමුණට එන විට බෙල්ල පිටුපසට හිරවීම, හිස ඉදිරියට නැමීම, ශරීරය ඉදිරියට නැමීම, ඒවායින් ඇතිවන වේදනා එයි. ඒවා වේදනාවක් වේදනාවක් කියා අරමුණට එන විට තවත් සිතුවිලි එයි. සමහර විට ඒ සිතුවිලිද වේදනාද කියා වෙන්කර ගැනීමටත් බැරි වේ. හන්දි රෝග හා සෙම් රෝග ටිකක් තිබෙන බැවින් සිත තැම්පත් කර ගැනීමට අපහසු වෙනවාද? එය මගහැරගන්නේ කෙසේද? ඔබ වහන්සේට නිරෝගී බව තෙරුවන් සරණ පතමි. ওই විදිහට වේදනාවක්ද හිතවිල්ලක්ද හන්දි රෝගයක්ද මොන දේවත් කරදරනේ නම් කරන්න නැතුව ඉන්න බෑනේ මේක මේ සෙම් රෝගයක් මේක පිත් රෝගයක් මේක හන්දි රෝගයක් මේක මොකක්වත් නැතුව මේ වෙහෙස දකින්න එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ නම් දාපු ගමන් ඕක මගේ වෙනවා මේ දුක්ඛ සත්‍ය දිහා පොදුවේ බලන ඉන්න සක්විත රජු වුණත් ඕක තමයි බ්‍රහ්ම ලෝකේ ගියත් ඔච්චර තමයි බුදු වුණත් ඔච්චර තමයි රහත් වුණත් ඔච්චරයි කොට නන්දාන කෙනාට පුතඥය කියන මේ කොන්දේ අමාරු මේ බඩේ අමාරු මේ පිත් රෝග මේ දිම් රෝග කියන්නේ මේ සංසාර රෝගයේ ඉතින් ඕක දිහා බලන්න පුළුවන් නම් ඔහොම තියේදී කැන්සරයක් එම આવුත් කොහොම හිටියේ නැත්නම් අතප්පයි කැඩලා ගියොත් බෙලක් බෙල්ල කැඩලා දතක් ගැලවිලා එහෙම ගියොත් කොහොම හිටියේ එහෙම නැත්නම් මේ දරුවා මැරලා ගියොත් එම් මොනවා හිටියේද එහෙම නැතත් දුක ඉතින් මේක පිළිගන්න වෙනුවට දුක දුක්ඛ සත්‍යයක් විදිහට අපි මේ මේ සෙම අමාරු නොතිබුණා නම් දුක නෑ නෝ පිත්ත අමාරු නැත්තම් දුක නෑනේ කොන්දේ අමාරු නැත්තම් දුක නැහෙනි කිය නෑ පොල් පිට පාගෙන වගේ මේක පාගෙන අර කුඩ යනවා මේක පාගෙන මේ කුඩ යනවා ඔච්චර තමයි දන්තාරේ කියන්නේ ඉතින් මොනවද කරන්නේ බේත් තියෙනවා කෙරුවාම ඕගොල්ලෝ කැමති නැත්තම් මැරිච්චාම ඕක ඉවරයි මරලා දැම්මම ඉවරයි පවුනේ අප්පා පවු ඉතින් ඒ නිසා ඕකත් එක්ක ජීවත් වෙනවා ඉතින් ඒක දැන් ආර්ය සත්‍ය පළවෙනි සත්‍ය ඔය පෙළන ගතිය තවන ගතිය කොන්දේ අමාරුකව බඩේ එකක්ම ගවත් කොයි එකෙත් තියෙන එකම සංසාර රෝගය ඕක බාර ගන්න බලන්න මොකද වෙන්නේ කියලා ඒක ලහන්න ගායන ළඟවල මේ ළඟක ඉන්න කෙනෙම නැති කෙනෙක් ඉන්නවද කියලා? එක් එක්කත් නැහැ, එකියක්වත් නැහැ. බුදුජානන්සේ දේශනා කරනවා කවුරු හරි කියනවනම් මට එහෙම රෝගයක් නැහැ කියලා ඒ අන්ධ බාල පුතක් මා මෝඩෙක් කරවෙන කවුද කියලා. හැම කෙනාම ඉන්නවා ඉතින් අනික් කට්ටිය කියන්නේ මෙයා විතරක් කියන. ඉතින් මා තහන්න නැතුව නිකන් ඉන්න. මොකද මගේ ලයිසු ගත්තොත් හතරට වැඩි අඩු කරන්න බැරි ගොඩක් තියෙනවා. ඒ සමස්තය වශයෙන් බලන මේක දැන් දුක්ඛ සත්‍ය කියන්නේ උඹට ඊගාට බ්‍රහ්ම ලෝකේ ගියත් ඕක හම්බ වෙනවා. මනුස්ස ලෝකේ ගියත් ඕක හම්බ වෙනවා. අපායට ගියහම පොඩ්ඩක් වැඩිපුර දෙනවා. එච්චර ගොඩක්ම නැහැ පොඩ්ඩක් වැඩිපුර දෙන්නේ. උඟ දිනෙක් මේ ඉඳදී තපයි තමයි ඉන්නේ. දන්නේ නැහැ ඒගොල්ලෝ මේ මෙව්වට චරිචුරු ගහනවා නම් ඕගොල්ලෝ අඳ ගහන යන්න ඕනේ පිළිකාර වලට. ඕගොල්ලෝ අඳ ගහන යන්න ඕනේ තමන්ගේ පියාතිම දූෂණය වෙච්ච ළමයි පෙන්නන්න. ඕගොල්ලෝ අඳ ගහන යන්න ඕනේ වීසි දරුවෝ පෙන්නන්න. ඕගොල්ලෝ අඳ ගහන යන්න ඕනේ බාල අපරාධකාරයෝ පෙන්නන්න. අන්න එදාට තේරෙයි අපි මේ මොනවටද චෝදනා කරන්නේ. ඉතින් ඒ නිසා ඉව එනකන් ඉන්න එපා. මේක තමයි පළවෙනි ආර්ය සත්‍යය කියලා සිංහලෙන් කියනවා නම් පැමිණි දුක් පැණි රහයි කියාගෙන ඉන්න එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන ඇරඹූ අතර පාදයන්ට දැනෙන ස්පර්ශයන් සහ වේදනාවන් විමසලිමත්ව නිරීක්ෂණය කළෙමි. පාදයක් පාදයන් එසවීමේදී විලුඹ ප්‍රදේශයේ මුලින් එසවි අවසානයේ පාඇඟිලි පොළවේ පිරිමැදෙන සැටිත් ඉදිරිපස පාඇඟිලි පොළවේ තද වී පිරිමැදෙන බවත් දුටුමි. ශරීරයේ බර පාදයන් අතර වරින් වර මාරුවන අයුරුත් වටහා ගතිමි. සෙමෙන් පියවර තබා සක්මන් කිරීමේදී ইহත ක්‍රියා තුනෙහිම මුල මැද අග නිරීක්ෂණය කළ අතර ඒ සෑම ක්‍රියාවක්ම තනි ක්‍රියා නොව විශාල ක්‍රියා රාශියක එකතුවක් බව වටහා ගතිමි. අදිෂ්ඨාණයෙන් යුතුව සක්මන් කරන විට සක්මන් මළුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට සතිමත්ව සක්මන් කළ හැකි උවද විටින් විට සිත වෙනත් අරමුණු වලට යොමු වේ. එහෙත් බොහෝ විට සිත ඉක්මනින් මුල් අරමුණට වරහන් ඇතුලේ සක්මනට පැමිණේ. විටක සක්මන අතරතුර සිත බාහිර අරමුණු වලට යොමු වී ඒ සැනින්ම නැවතත් සක්මනට යොමු වේ. මෙය සතිමත් බවට බාධාවක් නොවන බවද හැඟේ. සක්මනේදී පා ඇඟිලි ලනුපැදුරේ මෙන්ම වැලිමලුවේ පිරිමැදෙන විට සියුම් වේදනාවක් ඇතිවේ. එසේම පියවර තබන විට වලලු කරේද වේදනාවක් දැනේ. හොඳින් නිරීක්ෂණය කළ විට වලලු කරේ වේදනාව ඇතිවන්නේ පය එසවීමේදී වලලු කර දිගහැරීම නිසාත් පය බිම තැබීමේදී වලලු කර හැකිලීම නිසාත් බව හොඳින් වැටහේ. මේ වේදනාවන් දෙක වෙන වෙනම නිරීක්ෂණය කළ හැක. තවද සක්මන් කරන විට දකුණ පාදයේ තදින් පොළවේ ගැටෙන බවත් වම් පාදයේ ඊතා මෘදුව සැහැල්ලුවෙන් පොළවේ පවතින බවත් දැනුනි. එමෙන්ම වම් පාදයේ පෙරට තබා ගන්නා පියවර දකුණු පාදයේ පෙරට තබා ගන්නා පියවරට වඩා කෙටි බවද දැනුනි. ඉහළ වැලිමළුවේ සක්මන් කරන විට කීප වරක්ම වම් පාදයේ කුඩා වලක පතිත වන්නාසේ පතිත වූවාසේ දැනුණු අතර වම් දන හිසේ සහ කෙන්ඩේ වේදනාවක්ද ඇතිවිය. එහෙත් ලනුපැදුරේ සක්මන් කරන අතර එවන්නක් සිදු නොවිය. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. භාවනාව සඳහා කුෂන් එකක් මත හිඳ එම ඉරියව්වට සිත යොමු කරනවත් සමගම ඊතා හොඳින් ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වන අතර ආස්වාස වාතයේ සිසිල්ව නාසිකාග්‍රයේ ස්පර්ශ වී ශරීරය තුලට ගමන් කරන බව දැනේ. එමෙන්ම උණුසුම්ව ප්‍රස්වාස වාතයේ නාසිකාග්‍රයේ ස්පර්ශ වී පිටතට ගමන් කරයි. ප්‍රස්වාස ආස්වාසයට වඩා දිග බව දැනුනි. මද වේලාවකින් ආස්වාස ප්‍රස්වාස කෙටි වී සියුම් බවට පත්විය. එහෙත් නැවතත් ආස්වාස ප්‍රස්වාස ගොරෝසු වී පසුව සුළු වේලාවකට එය සියුම් විය. මෙසේ වාර ගණනාවක් සියුම්ම හා ගොරෝසු වී සිදුවන අතර ගොරෝසු අවස්ථාවේදී ආස්වාසයන් සහ ප්‍රස්වාසයන් වල මුල මැද අග නිරීක්ෂණය කළ නොහැකි විය. පපුවේ තදවීමක් ඇති ඇතිවන බව දැනුනි. එහෙත් ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වන විට එම අපහසුතාවය මගහැරිනි. ආස්වාස ප්‍රස්වාසයේදී වරින් වර සිත ඉවත ගියද නැවත පහසුවෙන් සිත මූල කර්මස්ථානයට යොමු වේ. සිත ඉවත ගොස් වෙනත් අරමුණකට වරහන් ඇතුලේ කල්පනාවක සිටින විට එය වටහාගත් සැනින් නැවත සිත ආස්වාස ප්‍රස්වාසයට යොමු වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් සතිය දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතන අතර ඔබ වහන්සේගේ ශාසනික සේවාවන් දිගටම කරගෙන යාම සඳහා නිදුක් තිර ජීවනය මෙන්ම මේ භවයේදී ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය වේවා. මේකේ සඳහන් කරලා තියෙන ඒ වගේ පරියන්ක බහන ආසත් ප්‍රසවාස ගොරෝ වෙචේනෝ ආයසියුම් වෙනෝ ආය ගොරෝසු වෙනෝ ආයසියුම් වෙනෝ අන්නේ ක්‍රියාවලිය දිගට බලන් හිටියොත් විතරක් ගොරෝසු භාවය සහ සියුම් භාවය අතර ප්‍රත්‍යুৎපන්න භාවයේ හේතුඵල භාවය තේරෙන්න පටන් ගන්නවා. ඔක්කොම එයා විහිම්ම කරගෙන යනවා බලන එක විතරයි තියෙන්නේ. පළවෙනි දෙවෙනි චක්‍රවල නම් පේනවා කරන දෙයක් තියෙනවා වාගේ. නමුත් පහු වෙනකොට පේනවා ඒ ඔක්කොම එක විදියකට මොහොතට නැගලා බහලා යනවා වගේ සම්පූර්ණ හේතුඵල ධර්මයක් සිද්ධ වෙනවා. පටිච්ච සමුප්පාදයක් තේරෙනවා. ඒ නිසා මේ දිගටම ওই විදියටම කරගෙන යන්න එතකොට මේක මට්ටම් වෙනවා. හැබැයි මේ රචනෙ දිග වැඩි. මේවා ටිකක් කෙටියෙන් ලියන්න පුරුදු වෙන්න. ලිඛිත ප්‍රශ්නේ අවසන් ස්වාමින් වහන්සේ. වෙලාවත් ඉවරයි. ඉතින් කාට හරි තියෙනවා දිවර කරන්න ඉස්සෙල්ලා වෙන මේ කියපු දේවල් පිළිබඳව පැහැදිලි කරගන්න හෝ සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙනවා අපිට විනාඩි සුවල්පයක් ගන්න පුළුවන්. හොඳයි. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න සාකච්ඡාව නැත්නම් කමඨාන් සුද්ධ කිරීම නතර කරනවා. අපි පැයක කාලයකට පස්සේ gediya ගන්නකොට තුනට රැස් වෙනවා. නැවතත් පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි